දැයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචාවුසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති තතෝ නිදානං පුරිසං ප්‍රපංච සංඥා සංඛා සමුදා චරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මාත්‍රකාව තිබ්බේ අපි එදා නැත්නම් ඊයේ ඒ කතා කරගෙන ආපු ඒ මදුපිණ්ඩික සූත්‍රයේ ඊගාව ජවනිකාවට පූර්විකාවක් වශයෙන් අපි දන්නවා ඉස්ලාම ඒ කතා ප්‍රවෘත්තිය පටන් ගන්නෙ සරුවච්චන්ආසේ නිග්‍රහධාරාමේ වැඩ ඉන්න වේලාවක දිවා සඳහා ඒ උයනක ගත කරනකොට බමුණෙක් ඇවිල්ලා අහනවා ආ කිංවාදී ආවුසෝ කිමක්කායි කියලා. ඔබතුමා කුමන වාදයක් ඇති කෙනෙක්ද? කුමන දෙයක් කට්ටියට උගන්වන කෙනෙක්ද කියලා. නැත්නම් මොන වගේ දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා. ඉතින් එතෙන්දී ਸਰවචනංශය සඳහන් කරනවා මම මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රවණ ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත ලෝකයේ වාදයකට නොපැටලෙන දේ වාදයක් කරන ජීවත් වෙනවා කියන්නේ. ඒ තමයි මගේ වාදේ කියලා. ඉතින් ඒක මම කරනකොට එනතයි කරන්න මට මට කාමයෙන් විසංයුක්ත වෙන්න වෙනවා. මේ ලෝකයා දුවන ඉඳුරම් පිනවන කාමයෙන් ඈත් වෙන්න වෙනවා මට. ඒ වගේම එකිනෙකත් එක්ක වාද පැටලෙන්නේ නැහැ, කතාවට යන්නේ නැහැ, නැත්නම් එකට එක කියන්නේ නැහැ කියන එකයි මේකෙන් අකතං කති කියන්නේ. කාටවත් එකට එක කියන්නේ නැහැ. අකතං කති. චින්න කුක්කුච්චන් යා අහන දේ ගැන මට කිසිම සැකයකුත් නැහැ. මම දෙන්න හදන උත්තරේ පිළිබඳව මට සැකයකුත් නැහැ. මට ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍යත් නැහැ. ඒක විදිහකට කියනවා. චින්න කුක්කුච්චන් වීත තන්නං භවා භවේ වීත තන්නං මම මෙයාට මේ කියලා දෙලා ලකුණු ගන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ අයින් කරන්න ඕනේ කියන අදහසකුත් ඇත්තේ නැහැ. මේ පැවැත්මක් මේ දිගට මේ සම්බන්ධතාවයක්, පෛරුපාදානයක් දිගට පවත්වන්න ඕනකමකුත් නැහැ. එහෙම නැත්නම් කාම තණ්හාව නෙවෙයි, භව තණ්හාවක් නැහැ. බීත තණ්හෝ සංඥානානුසෙන්ති යම් විදියකට මේක සිද්ධ නොවුන තාලට වැඩ කරනවා නම් එහෙම තමයි වැඩ කරන්නේ. මේ සිද්ධ වෙච්ච දේ පිළිබඳ සංඥා läග ගන්න නැති ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි මගේ වාදය. ඉතින් මේක බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට කතාවට අපි සම්බන්ධ වෙනකොට තියෙනවා ඊටාමත්ම අමාරු ප්‍රකාශයක් මෙතන තියෙන්නේ කියලා. ඉතින් අමාරු ප්‍රකාශයේ තියෙන සාරය ගැඹුර වැටහෙනවා. මේ සිද්ධිය ਸਰවචන්හන්සේ කියලා නැවත සංඝයා ඉදිරිපිට කියනවා මාන්නේ මෙන්න මෙහෙම මම දිවා විහරණය කරනකොට ජංගා විහරණය කරනකොට මෙන්න මෙහෙම දණ්ඩපාණි බ්‍රාහ්මණෙක් ඇවිල්ලා මයෙන් ඇහුවා මම මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද කුමක් ලෝකේට දේශනා කරන්නෙක්ද කියලා. ඒකට මම දීපු උත්තරේ මේකයි කියන. ඉතින් එතකොට ඒක පේනවා ඒ බමුණට නෙවෙයි ඒ සංඝයාට තේරෙන්නේ නැහැ. එතකොට ඒ සංඝයා අහනවා එතකොට ස්වාංශය ඒ කියන වාදය ඔබ අහතෝ කියන කිසිම දෙයක් හිතට ගන්නෙ නැති සංඥා läග ගන්න ඉඩ නොවරින ක්‍රමේ මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ යතෝ නිදානම් පුරිසම් පංච සංඥා සමුදා සංඛා සමුදාචරಂತಿ එත්තසී එත්ත චේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං කියලා යම් තැනක මේ සංඥා අනුසය läග ගන්නවද පపంచ සංඥා සංඛා කියලා මම දිග වචනයක් එකේ තියෙන්නේ අපිට වෙච්ච දේවල් පිළිබඳ මතක සටහන්. එහෙම නැත්නම් ඒවා පිළිබඳව නැවත සීයල වීම එහෙම නැත්නම් වමාරා කැම් සිද්ධ වෙනවද? එහෙම වුණාට ඒව පිළිබඳව අභිනන්දනය කරන්න එපා. ඒක ලොකු වටින දෙයක් කියලා හිතන්න එපා. අභිවදිතබ්බන් ඕක නැවත කාටවත් කියන්න යන්නත් එපා. දැන් අජ්ජෝසේ තබ්බයට läගගෙන ඉන්නත් එපා. ඒකට බැස ගන්නත් එපා. මෙන්න මේක පුළුවන් නම් ඒකමයි ඒකේ නාගේ වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි අනුස්සය කෙලෙස් දක්වම කපලා යනවා. රාගානුසය, පටිඝානුසය, ඒ කියන්නේ ඊටාම ගැඹුරු මට්ටමේ තියෙන කෙලෙස් විචිකිච්ඡානුසය, මානහානුසය, භවරාගානුසයනේ අවිජ්ජානුසය. කියන්නේ කෙලෙස් ඊටාම අඩියටම කපන්න පුළුවන් ක්‍රමයක්. ඒකේ බාහිර ලක්ෂණය තමයි කවුරුත් එක්ක වාදයට පැටලෙන්න යන්නේ. කිසි කෙනෙක් එක්ක එක ටික කියන්න යන්නේ. ඉතින් මේ ප්‍රකාශය කරලා සරුවච්චන් සාංශේ උනස්සෙන් නැගිටලා යනවා. එතකොට ආයසරය සංඝයා මූණේ මූණ බලා ගන්නවා. දැන් සංඝයාට මේ දෙවණියට ප්‍රශ්නට උත්තරයක් දීපේක වශයෙන් කක් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් මේ වෙනකොට අපි ඉන්නේ අවුරුදු 2600ක් පමා වෙලා මේ ශාසනේ දැන් මේ කතාව කිව්වොත් තේරුම් ගන්න කවුරක්වත් නැහැ. ඒ මොකද අපේ බුදුරජාණන්සේ අඳුරගෙන තියෙන වෙන තාලයකට. නමුත් මෙතන බුදුරජාණන්සේමයි දේශනා කරන්නේ ඒක ලස්සනට වාර්තාගත වෙලා තියෙනවා. අවුරුදු 2600ක් මේක කටින් කට ඇවිල්ලා සංගායනා තුනකින් හරහා ගිහිල්ලා අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් එදා ඒ සංඝයාට ඇතිවෙච්ච කුකුසක් නැත්නම් අද වගේ කාලෙක ඇතිලා තියෙන කුකුසත් බලනකොට නැත්තම් තේරෙන්නේ නැති ගතිය දකින්නට ඒකේ පුදුම සමානකමක් තියෙනවා. එහෙම නැත්තම් මේ ප්‍රකාශයේ තියෙන ගැඹුර ඒ තරම් ඊට පස්සේ මේ සංඝයා කතා කරනවා අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් යවුවා. දැන් බුදුහාමුදුරු දීපු උත්තරේ අපිට දිරව ගන්න බෑ. අපිට තේරෙන්නේ මේ වගේ වෙලාවක අපි මොකද කරන්නේ? දැන් සරුවචනසේ නැගිටලා ගන්ධ කිලියට වැඩියයි කියලා. එතකොට කතා වෙනවා මේ <coughs> සරුවචනාංශයේ සැකවින් කෙටියෙන් සඳහන් කරන දේවල් විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමේදී මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ නම ඉතා වටිනවා බුදුහාමුදුරුවම අගේ ආඩම්බරය කරලා තියෙනවා. බුද්ධ දේශනාව සංක්ෂිප්ත දේශනාව විස්තර කතා කියන්න දක්ෂයි කියලා. ඒ නිසා අපි ඔක්කොම ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේට මේ නඩුව කතා කරමු. මේක අව නඩුවක්. කොහොමද මේක කරන්න කියලා. ඊපස්සේ ඔක්කොම ගිහිල්ලා වැඳලා මේ වෙච්ච සංසිද්ධියම කියනවා. මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි සරුවචනසේ සරුවචනස අපිට අවිලක වාර්තා කරා. ඒ වාර්තා කරේක අපිට තේරෙන්නේ නැහැ. ඒකෝට සරුවචනanse අපිට මෙන්න මේ උත්තරේ දුන්නා. තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපට මේක කියලා දෙන්නේ කියලා. ඉතින් එතන දිග <coughs> ඒත්තු ගැනීමේ සාකච්ඡාවක් යනවා. ඒ කච්චායන ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා "ඇවත්නි ගහක අරටුවක් කොයින මිනිස්සේ ගහ දැකලා කඳත් ඉක්මවලා මුලත් ඉක්මවලා අතු දිගේ ගිහිල්ලා කොලයක හරි gediyක හරි ගහේ අරටුව හොයනවා වගේ වැඩක් උඹලා කරන්නේ. මේ බුදුහාමුදුරු මේ ලස්සනට වැඩින් දැද්දී මේ මං වගේ ශාවකෙක් ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ඇයි කෙලින්ම ගිහිල්ලා බුදුරජාණන්සේගේ අහන්නේ නැත්තේ? එතනේ හරපද්ධතිය තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේනේ මේකේ අයිතිකාරයා කියලා ලස්සන වචන රාශියකින් එවැනි දෙයක් අහලා විශ්සර කරගන්න වටින කෙනා බුදුහාමුදුරු කියලා ඥානං ඥානාති පස්සම් පස්සති දත යුත්ත දන්නා වූ පේන සියල්ල දකින්නා වූත් ඒ කියන්නේ සර්වඥතා ඥානයේ තියෙන යම් යම් ගුණාංග රාශියක් කතා කරනවා ධම්ම භූතෝ ඥාන භූතෝ බ්‍රහ්ම භූතෝ චක්කු භූතෝ මාසසස් තියෙනවා ධර්ම චක්ෂුෂයක් තියෙනවා ධර්මයක් තියෙනවා බ්‍රහ්ම දැනුමකුත් තියෙනවා ඉතින් ඒ නිසා වත්තා පවත්තා නැස්මේකේ ධර්මයේ ධර්ම චක්‍රය පැවැත්වීමට ප්‍රවර්තනයේට බුදුම දක්ෂකමක් තියෙන කෙනෙක් ඒක නිසා ගිහිල්ලා අර්ථයක් ඇහුවොත් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනා ශ්‍රේෂ්ඨම කෙනා බුදුජානසේ වැඩ ඒ නිසා එතෙන්ට යන්නේ කියලා. දැන් මේ කියන හැම වචනකින්ම අර ප්‍රශ්න ඉදිරිපත් කරන සංඥා මුසුප්පු වෙනවා. දැන් මේක දැන් කියන්නේ මහා කච්චාන සානසේගේ උපදේශය තමයි බුදුජානසේ වැඩ ඒ නිසා බුදුජානස ළඟට ගිහිල්ලා අහන්නේ කියලා. එතකොට ඒ සංඥා මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ කියන කතාව ඔක්කොම ඇත්ත. අපිත් පිළිගන්නවා. සර්වචනහන්සේ ඉන්න තැන මේ අරටෝ තියෙන තැන තියෙදි ඔබ වහන්සේ ළඟට එන එක එනට ඔබ වහන්සේ සරුවචනාංශ විසින් ප්‍රශස්තයි. ස්තුති කරලා තියෙනවා. ඒක නිසා අපි ඔබ වහන්සෙන් ඉල්ලා හිටනා මේ වෙලාවේ මේ සරුවචනාංශ කියූප එක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න වහන්සේ සංක්ෂිප්තව දේශනා කරන ලද්ද විස්තර දේශනාවට බුදුහාමුදුරුව විසින් සභා සම්මතයි ප්‍රශස්තිතයි. ඒක නිසා අපිට විස්තර කරලා දෙන්නයි කියන්නේ. ඉතින් මේ විදිහට වරක් හිටු කළා. එහෙමනම් කියනවා මං කියන්නම්. හැබැයි මේක හොඳට හිත යොදලා අහන්න. තුනාත සාදුකම් මනසිකරෝද. දේශිසාම. මං එනම් කියන්න හදන්නේ හොඳට අහගන්න. හොඳට මනසිකාරය මේකට යොදවන්න ඕන මං කියන්න හදන්නේ කියලා දැන් අර ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ මට්ටම දැනගෙන තමන් ඉන්න තැන දැනගෙන විස්තරයක් කතා කරනවා. ඉතින් ඒ කච්චායන ස්වාමීන් වහන්සේ අර බමුණට කියපු වචනයත් ඊට පස්සේ බමුණගේ කතාව බුදුජාන් වහන්සේ සංඝයාට පුනරුච්චාරණය කරපු කතාවටත් තුන්වෙනි ප්‍රකාශය තමයි මේ කච්චායන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. කච්චායන ස්වාමීන් වහන්සේ අපට උගන්වනවා මේ අපි ප්‍රපංච කරන මට්ටමට වැටෙන්නේ කොහොමද කියලා. මනසක් දකින්න දේ දකින්න වෙලාව පමා කරලා ඒ දැකපු දේ පිළිබඳව අමාරා කරන තත්ත්වයට යන්නේ කොහොමද? එහෙම තමයි ප්‍රපංචකරණේ සිද්ධ වෙන්නේ කොහොමද? අතීතය වර්තමානට වැඩි අගය කරලා මේ වෙලාවේ නෙවෙයි වෙච්ච දෙයක් ගැන අපි නැවත නැවත හිත යොදලා බලන්න පෙළඹෙන්නේ මොන වගේ තත්වයක් යටතේද කියලා හිතක කතා ප්‍රවෘත්තිය රචනය ඒ ශාංශ විස්තර කරනවා ඉතින් ඒක තමයි අර පළවෙනි ප්‍රකාශයේ දෙවෙනි ප්‍රකාශයට පස්සේ හම්බ වෙන ටිකක් තනුක කරපු ටිකක් තේරෙන ප්‍රකාශය. ඒකෙදී සඳහන් කරලා තියෙනවා චක්කුංච පටිච්චාවසෝ uppajjati රූපේච චක්කුංච පටිච්චාවසෝ uppajjati රූපේච චක්කු විඥානං uppajjati චක්කු විඥානං ඇහැට රූපයක් ගැහෙට ගැටෙනකොට චක්කු විඤ්ඤාය රූපයක්. ඒ කියන්නේ හැඩයක් හෝ වර්ණයක් ඇහැට ඇවිල්ලා වදිනකොට ඒ හිත එතෙන්ට යනවා. එහෙම නැත්නම් චක්කු විඥානේ පහළ වෙනවා කිය. ඉතින් මේ විදිහට චක්කු විඥානය පහළ වෙන්න දෙක ගැටුමක් අවශ්‍යයි. කිනිකූරක පැත්ත කිනිකූරක හිස කිනිකූරේ පැත්තේ වදිනකොට එක එක කෝණයක එක බරක වැදුනොත් ගිනි පුළඟක් එනවා. මේ දෙකක් හැප්පීම නිසා ගිනි පුළුඟක් එනවා. ඉතින් මේක තමයි මේ ලෝක ස්වභාවය. ඒක කාල් මාක්ස් තුමා කිව්වා thesis, antithesis and synthesis කියලා. අපි පවතින යම් ධර්මතාවයකට මොකක් හරිලා වැදිච්චාම ඒකේ ගමන්පතේ විකෘත වෙනවා. ඒක ඇන්ටිතීසිස් එකක් වෙච්ච ගමන් සින්තසිස් එකක් වෙනවා. මොකද්ද වෙනවා? කිරිපිටියේ පැත්තට විනුකුර වදිනකොට ඒකෙන් පුළඟුවක් පට ගන්නවා. ගිනි පුළඟුවක් හට ගන්නවා. මෙන්න මේ වගේ හැම වෙලාවෙම හිත ලෝකය මේ පවතින දේට මොකක් හරි වෙලා වදිනවා. දැන් පස්සේ ගමන් පතේ වෙනස් වෙලා ඒ අනුව අනිවර්තනය පරිවර්තනය එහෙම නැත්නම් පරිණාමයක් සිද්ධ වෙනවා. මෙහෙම තමයි ලෝකේ දුවන්නේ. ඒ නිසා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැට බෑ චක්කු විඥානේ ගෙන්න ගන්න. ඇහැට රූපයක් ඇවිල්ලා වදිනකොට ඒ ගිනි කූරයි ගිනි පෙට්ටිය වදිනවා වගේ එතෙන්ටම චක්කු විඥානයේ තියෙන සම්පාත වීම මේ අපි කෙනෙකුට කරන්න කරලා පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ අපි දැනගන්න මට්ටමට ඉස්සෙල්ලා tire පිටිපස්සේ සිද්ධ වෙන දෙයක්. මෙවුවා බුදු කෙනෙකුට සවාසනා සකලක්ලේශ දුරු කරපු බුදු කෙනෙකුට දකින්න පුළුවන් කෙනෙක් මිස සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් ඒක දකින්න බෑ. ඒක අපි මූල ධර්මානුකූලව තේරුම් අරගෙන ඒක බාරගත්තොත් විතරයි මූල ධර්මානුකූලව බාරගත්තොත් විතරයි අපිට මේ මූල ධර්මේ වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇහැට රූපයක් වදිනකොටම එතෙන්ට චක්කු විඥානය පහළ වෙනවයි කියන කතාව අද ක්වොන්ටම් ෆිසික්ස් වල බුද්ධුම තාලෙට උත්සාහ කරනවා කියලා දෙන්න. කියලා දෙනකොට මේගොල්ලෝ පේනවා නිකන් මේ කියන දෙයට ලං වෙන බවක්. ඒතකොට සාධාරණ සැකයක් එනවා. මේ යක්ෂයෝ මේ බුදුහාමුදුරු කියපු දේ කියවලා තමයි මේ කියන්නේ කියලා. වැලුව බැලමට පේන්නේ විද්‍යාඥයෝ බුදුහාමුදුරට එහා පැත්තේ වගේ. මේ බුදුහාමුදුරට හිතා ගන්න බැරි දේ විද්‍යාව හොයාගෙන තියෙන වගේ තමයි පේන්නේ. අවුරුදු 10ක් 15ක් යයි මේ අක්ක මේ බුදුරජාණන්සේ කියපු දේ අපිට ආය උගන්වනවා වෙන තාලයකට අපිට ඒකට අපි විද්‍යාඥයන්ට වඳිනවා බුදුහාමුදුරන්ට වැඩිය. අද ඒකයි ලංකාවට වෙලා තියෙන්නේ. මහත් අවුරුදු 11 විතර ඉඳලා දිගටම විද්‍යාව හදාරුවා. ඒකට බුද්ධ ආගම අයින් කරා අපි විශයක් වශයෙන්. විද්‍යාව හදාරනකොට අපි බුද්ධ ආගම විශයක් වශයෙන් අතාරිනවා සිංහල විශයක් වශයෙන් අතාරිනවා. අපි අයිසෙක් නිව්ටන් බුදුහාමුදුරන්ට පොඩ්ඩක් උඩින් හිටියේ කාලේ. ඊට පස්සේ අයිසෙක් නිව්ටන්ගේ ඔළුවට තමයි ඔය අයින්ස්ටයින් ඉන්නේ දැන්. එක එක එක එක තට්ටු ගහලා උන්ගේ නම් දන්නවනම් අපිට පුදුම තෑගි හම්බුණා ඒ කාලේ. අපිට දැන් උනත් ගිහිල්ලා කිව්වොත් විද්‍යාව හදාලා තියෙන්නේ කියලා. බුද්ධාගම හැලුවයි කියලා ඒක උසස් විදියට තමයි සලකන්නේ. දිගට දිගට යනකොට තේරෙනවා මේ විද්‍යාවේ නරකක් නැහැ. විද්‍යාව කරන මොකකට කොටසක් ගන්න කපල කපල කපල කපල බලනවා. බැලුවට පස්සේ ඕන එකක් කිය හැකි ඒකට. මේක ඇත්තටම දෙයයන් අන්තිමේ උගද කියනවනම් ඒත් විද්‍යාව ඕන ඕක කිය හැකියි. මොකද දැන් දෙන්න ලෝක විද්‍යාඥයන්ගෙන් 140කට වැඩිය තාම දෙයනාංශ පිළිගන්නවා. ඊට වැඩි කුණහරුපයක් ලෝකෙ ඇත්තේ නැහැ. ඒ ඒ ප්‍රමාණයත් ඉස්සර හිටියේ 40යි නොපිළිගන්න. දැන් 40ක් විතර තාම පිළිගන්නවා. ඉතුරු 60න් සෑහෙන ගාණක් අදේවවාදය පිළිගන්නවා. සුළු පිරිසක් මේ හේතුඵල ධර්මය පිළිගන්නවා. තාම බුදුහාමර පිළිගන්නේ මොකද ලැජ්ජයි ඒගොල්ලන්. හැබැයි මේගොල්ලන්ගේ බයිලාවේ පිටිපස්සේ තියෙන බුදුබණ තමයි. ඉතින් අපිට මේක තේරෙන්නේ නැහැ. මොකද අපි විද්‍යාඥයාට වඳින එක පරගතිකම නිසා අපේ තියෙන. පාහරකම නිසා අපේ තියෙන. අපි බුද්ධහම නොදන්න කම. කොයි වෙලාවක හරි භාවනා කරලා බැලුවනම් පේනවා ඔය කාටවත් මුලක් හොයන්න බෑ. ඔක්කොමලා මුලට යනකොට බුදුහමන තමයි හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ Schrodinger energy wave will collapse into matter when the consciousness interacted කියලා. ඒක තමයි ශ්‍රෝඩින්ජන් අවුරුදු 150කට විතර ඉස්සෙල්ලා දැකලා නොකිය හිටපු දේ. අපේ විඥානයේ ගිහලා මොකෙකට හරි වැදුනොත් ඒ ශක්තිය දෙයක් බවට පත් වෙනවා. ලෝකයේ තියෙන ශක්තියට විඥානය වදින්න ඕනේ. මානසික මනුස්ස මනසක් වදින්න ඕනේ. එතකොට ඒ දේ දෙයක් බවට පත් වෙනවා. ඒසොට E mc2 කියලා එනර්ජි වලින් ශක්තියෙන් මැටර් එක හැදෙනවා. මේ දෙයක් ශක්තියක් දෙයක් බාටපත් වෙන්න අපේ විඥානේ මැදිහත් වෙන්න ඕන. ඉස්සර හිතුවේ එහෙම නෙමෙයි මේ විඥාණයට වැටියත් වෙන්නේ දෙයක් බාටපත් වෙච්ච එකක් කියලා නෑ. ඒ ශක්තියක් ද්‍රව්‍යයක් බාටපත් වෙන්න විඥානේ අවශ්‍යයි. ඉතින් ඒක ඒ ශ්‍රොඩින්ජන් හොයාගෙනත් අවුරුදු 100 ගාණක් තියාගෙන හිටියා කියාගන්න විදියක් නැතුව. මොකද ඒක කියපු ගමන් ඔය මෙතෙක් තිබුණ අයිසෙක් නිව්ටන් විද්‍යාව ඒ දැනුම සම්පූර්ණයෙන් කඩලා යනවා. අයිසෙක් නිව්ටන් දැක්කේ ද්‍රව්‍ය බාට පත් වෙච්ච දෙයක තියෙන ගුරුත්වාකර්ෂණය. ද්‍රව්‍ය බාට පත් වෙන්නේ ඇයි? පත් වෙන්නේ විඥානය කියලා හැප්පුණොත් තමයි. ඒ නිසා විඥානය තමයි හැම දෙයකටම මුල. මනෝ පුබ්බංගම ධම්මා. මනෝ සෙට්ට මනෝමය. අපි හිතුවේ මේ ධර්මයේ මුල් කරගෙන ඒක දැනගන්න විඥානේ වාස්තේ තියෙනවා කියලානේ. ඉතින් මෙන්න මේ දේ තමයි මේ මතු කරන්නේ කච්චායන ස්වාමීන් වහන්සේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං. ඇහත් රූපයත් එක්ක ගැටීමත් පෙරපසු නොවි විඥානේ එතන තියෙන්න ඕනේ. තිබුණ නැත්නම් ඇහැට රූප වැටුණට පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇහෙන් රූප බලාගෙන ඉන්න වෙලාවක කනට ඇහෙන සද්ද ඇහෙන්නේ නැහැ. ඇහෙන් රූප බලන වෙලාවේ නාසයට එන ගඳ දැනෙන්නේ නැහැ. දිවට එන රස දැනෙන්නේ නැහැ. එකයි පුළුවන්නේ. මේ channels හයක් තියෙන රේඩියෝ මේ channels හයක් තියෙන ටීවී එක එක සැරේ බලන්න පුළුවන් එක channel එකයි. ඒකට ඒ වෙලාවේදී අනිත් channels වල දේවල් අද අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා අපේ ඇහැට රූපයක් ගැටිලා ඒ රූපේ බලන්නෙක් බවට අපිපත් උනොත් අපි ගොළු අපි ගොළුෙක් බීරෙක් ගන්ධ රස පහස නැති කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ. හැබැයි අපි දන්නවා සක්මන් කර කර ඉන්නකොට රූපයක් දකින්න උනොත් සද්දයක් අහනකොට කකුල මතක නැති වෙනවා. අපිට ඒ වෙලාවේ සද්දෙට හිත ගියා නම් අපිට ඒ වෙලාවේ අර කකුලේ තිබුණ විස්තරම ඇති වෙන එකයි අපි හිත පිට ගියයි කියලා කියන්නේ. ඒක භාවනා කරන කෙනාට ඉතාම සූක්ෂම බැලුවොත් පේනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේ හයක් ద్వාර තියෙනවා. හයක් බාහිර ආයතන තියෙනවා. මේ විඥාන එකයි තියෙන්නේ. ඒ නිසා මේ විඥානය කොතෙන්ද ඡන්ද දෙන්නේ? කොතෙන්ද කියලා තට්ටු කරන්නේ, කුත්තු කරන්නේ? ඒ දේ බවට අපිපත් වෙනවා. බලන්නෙක් බවට, දකින්නෙක් බල දකින්නෙක් බවට, අහන්නෙක් බවට, ගන්ධ රස පහත විඳින්නෙක් බවටපත් වෙනවා. ඒක කොච්චර යෝසුලෝ සිදු වෙනවද කියනවනම් රූපයක් බලනිනකොට ඒ වෙලාවේ සද්ද ඇහෙන්නේ නැහැ කියලා අපිට ප්‍රත්‍යක්ෂ කරලා කියන්න බෑ. අනුමාන කරන්න පුළුවන්. ඊටාම ගැඹුරෙන් කටත් ඇරෙන රූප මොකක් බලනින වෙලාවේදී එන ගැහුවත් ගාණක් නැහැ අපිට. ඒක අපිට පස්සට අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් මේ සිද්ධිය සිද්ධ වෙන පාත්‍ය වෙන්නේ දෙකක් එකට ගැටෙනවා ස්ට්‍රයික් එලිමන්ට් බේස් එලිමන්ට් දෙක වදිනකොට ඉග්නිෂන් එලිමන්ට් එකක් එනවා. ඒවා සිද්ධ වෙන්නේ පෙරපසු නොවි. මේක වුණාට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්ක විඥාන තින්නම් සංගති පස්සෝ දිගටම මේ රූපයක් තියෙනවා නම් දිගටම තමන්ගේ ඇහත් ක්‍රියාත්මක වෙනවා නම් විඥානෙත් එහෙම දුවන්නේ නැතුව එතනම ඉන්නවා නම් මේ ස්පර්ශයේ සිද්ධ වෙන මේ තුන් දෙනා තින්නම් සංගති කියලා කියන මේ තුන එකට ගමන් කරන තාක් පෙනීම සිද්ධ වෙනවා පෙනීමේ ස්පර්ශයේ සිද්ධ වෙනවා මේ අතරමැද විඥානේ ගියොත් එහෙම වෙන දෙයකට අපිට පෙනින එක නැති වෙනවා. රූපෙත් තියෙනවා, ඇහත් තියෙනවා. නමුත් විඥානේ නැත්තම් පෙනීම නැති ඒ නිසා මේ දෙක එකතු වෙනකොටම විඥානේ දෙන්න ගිහිලා මේක චිත්තක්ෂණ කීපයක් පවතින්න ඕනේ. මම දැන් බලන්නෙක් බව මට තේරෙනවා. මොකද ඇහි දෘෂ්ටියේ පැවැත්ම සහතික වෙන්න එහෙම නැත්නම් යෝජනා ස්ථිර වෙන්න චිත්තක්ෂණ කීපයක් යන්න ඕනේ අපට. ගියාට පස්සේ තමයි මම මේ රූපයක් බලන බව තේරෙන්නේ. උදේ පාන්දර නැගිටලා හැරපුව ගමන් අපිට අන්දමන්ද වෙලා තියෙන්නේ ඔය ඇලයින්මන්ට් එක තාම ඇවිල්ලා නැහැ. ඇලයින්මන්ට් වෙච්ච ගමන් ඔක හද්ද පේනවා, එනවා, රූප පේනවා, අනම්මනම් සිද්ධ වෙනවා. ඉතින් මේ ස්පර්ශය ටිකක් වෙලා අධිකටම එකම රූපේ පැවතුනොත් අපි දන්නවා අපි රූප බලන්නේ බාටපත් වෙනවා කියලා. ඒකට යම් ආකාරයකට මේ විදිහට රූපෙත් තියෙනවා ඇහත් ඒකට මෙල්ල වෙලා තියෙනවා. ඒකට කියනවා මුලිච්ච වෙනවයි කියලා. එහෙම නැත්නම් ආපాతගත වෙනවයි කියලා. ඒකට විඥානයත් එතනටම පැමිණෙමින් තියෙනවා නම් දැකීම සිද්ධ වෙනවා. දැකීමේ ස්පර්ශය සිද්ධ වෙනවා. නැත්නම් ඒ ගැටුම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. තින්න සංගතිවාද. පස්සපච්චා වේදනා. එන්නේ ගැටිච්ච දේ තමයි අපිට විඳින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි විඳින්නේ කියන්නේ අපි ගෲප් ෆොටෝ එකක් ගත්තයි කියලා කියන්නේ. group photo එකක් පිටිය ගහලා තියෙනවා. ඉතින් අපි බලනකොට අපිට පේන්නේ අපේ මාමා විතර නම් අපිට පේන්නේ අපේ මාමාගේ විස්තරය විතරයි පිටිපස්සේ ඉන්න අය අපිට අදාළ නැහැ. ඒගොල්ලෝ අපි දන්නේ නැහැ ඉතින් මාමයි කන්තරුවේ කට්ටිය. අපේ මාමයි අඳ මාමයි දෙන්න එක කන්තරුවේ වැඩ කෙරුවේ. අපේ මාමා ඔය කකුල් වනවන එදා දවස ගැන මම හිතුවේ කියලා දින්නේ. ඒකේ එක කන්තරුවේ ඔක්කොම දැක්කට මට පේන්නේ මගේ මාමා ඉඳගෙන ඉන්න ඉරියව්ව ටික විතරයි. මොකද අනිත් ඒවා මට අදාළ නැහැ. මම ස්පර්ශ කෙරුවොත් ඒක ඒක පේනවා. ඒ වගේ මේ මුළු චිත්‍රයක් දුන්නාම අපේ හිත සමාලලට එකකට හිත යදුවොත් ඉතුළු චිත්‍රය අනික හරි අපිට ගෝචර වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ නිසා යමක ස්පර්ශ කෙරුවා නම් ඒක වින්දනයක් අපිට ලැබෙනවා. යම් වේදේති යම් තින්න සංගති පස්ස පසපච්ච වේදනා. යං වේදේති තං සංජානාති ඒ වින්දනේ ලැබෙන දේ මං සංඥාවක් දාලා තියානිනවා හඳුනා ගැනීමට පස්සේ මම මේ දාපු ලකුණ අනුව එක්ක අඳුර ගන්නවා අඳුර ගැනීම සඳහා ලකුණු දානවා ඔන්නෝ ක්‍රියාවට කියනවා සංඥාකරණය කියලා. ගොඩාක් තිනකොට එකකට ඊට ටැග් කරනවා අපි. එතකොට එයා අඳුනනවා අපි. ඒ සඳහා අපි නාමකරණය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ලේබලින් කියලා එකක් තියෙනවා. ඒ ලේබලින් හරහා තමයි අපි ඒකමයි ආය දැක්කේ කියලා හඳුනගන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ ලී බඩුවක් හදන්න වඩුවෙකුට ඕනේ නම් එයා ලී ටික අරගෙන ලී වල ඇඳ ගන්නවා. ලකුණු දාලා කකුල් දෙක මෙච්චරයි මෙහෙමයි කියලා. කාන්තාව 60ක් කපනකොට පතරම පතරම තියලා ඇඳ ගන්නවනේ ඉස්සල්ලා. ඒ තමයි සංඥාව. ඊට පස්සේ අඳින එක්කන විතර ඉන්න ඕනේ. යාගේ දිගපල්ල ගත්තට පස්සේ ලකුණු ටිකෙන් පතරම ඇඳ ගන්න. ඇඳ ගත්තට පස්සේ ඒක අනුව මහනවා. මෙවට පස්සේ පස්සේ පිට ඕන එකක් බලනවා. නමුත් ඒ පුද්ගලයා එතන තියාගෙන ඉන්න ඕනේ නැහැ මහන වෙලාවේ. අන්න වගේ වඩුවටත් සංඥා ටික ගත්තට පස්සේ එයා වැඩ. එතකොට අර හිතාගත්ත රූපේ හැටියට ලී ටික කපලා වද්දපුවාම ඒ උපකරණය ලැබෙනවා. අන්න වගේ අපි සමස්තයක් දුන්නාට පස්සේ අපිට කවදාවත් සමස්තය හිතේ තියාගන්න බෑ. අපි අපිට රුචි, අපිට ගෝචර, අපිට අදාළ කොටසට අපි ඒකට නමක් දානවා. සංඥා කරනවා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. ඒක තමයි මම රැයට කල්පනා කරන්නේ. අර සමස්තින් වෙන්කොට හඳුනාගත්ත කොටස විතර්කණය කරනවා. එතකොට ඒක විතර්කණය කරන්න කරන්න ඒකේ තිබුණ අමතර අංග ඔක්කොම අපේ හිතින් ගැලවිලා අපිට දෙකම කරන්න බෑ. යං විතක්කේති තම් පపంచේති. ඊට පස්සේ ඉතින් හරි මේකට මේ කැල දැම්ම නම් හරි. මෙතනින් අඩු කරුවා නම් හරි. මේක කෙරුවා නම් හරි කියලා ඒක පිළිබඳව ප්‍රපංච කරන්න පටන් ගන්නවා. යම් පపంచේති පపంచ සංඥා සංඛා සමුදාචරන්ති. මේ මිනිස්සයා ඊට පස්සේ තමන්ම හදාගත්ත ප්‍රපංච සංඛාවේ සංඥා සංඛාර ගිලී ගන්නවා. එයා තවදුරටත් ප්‍රകൃතියේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ දැන් හීනෙක. හිතවිලි රටාවක ඉන්නේ. මේ පටන් අරගත්තේ ප්‍රകൃතියෙන් තමයි. ඉතින් මේ විදිහට ගියාට පස්සේ යාට කවදාකවත් මේ ප්‍රපංච කරන වෙලාවේ ප්‍රපංච සංඥාවන්ගෙන් ඒකේන යටපත් වෙච්ච වෙලාවේ ප්‍රകൃතියේ නෙවෙයි ඉන්නේ හීනෙක ජීවත් වෙනවා. සංකල්පයක ජීවත් වෙන්න. හැබැයි යා වාද කරනවා මේක පටන් ගත්තේ ප්‍රകൃතිය නිසා මේක ප්‍රകൃතිය කියලා. ඉතින් ඊට පස්සේ යා වාද කරන්නේ අතීතයක් ගැන. ඉතින් මේක පිළිබඳව ඔය මදුබින්නික සූත්‍රය පිළිබඳව මෑතකදී හොඳම අර්ථකථනය දුන්නේ අපේ අටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒ ශාන්සිය ඇත්තටම විශ්වවිද්‍යාලේ ඉන්නකොටම පාලි අංශයේ ඕක පිළිබඳව ලියන්න උත්සාහ කළා තියෙනවා. එවකට හිටු ප්‍රොෆෙසර් කතාලේකලු මෙව්වා ලියලා හරියන්නේ නැහැ ඥානানন্দ. ඕක පැත්තකට දාලා දාන පිළිබඳ පොඩ්ඩක් ලියලා දෙන්නේ කිව්වලු PhD එකට. ඒ සංසේ ජොබ් එකක් දාලා ගිහිල්ලා පැවිදි වුණා. ප්‍රොෆෙසර්ස්ලා හිටියොත් දෙන්නෙම ලනු. කවදාකවත් අලුත් අය කරන්න දෙන්නේ නැහැ. ඒ ප්‍රොෆෙසර් විල්ලා මුළු අග්නිදිගාසියාම ප්‍රසිද්ධ ප්‍රොෆෙසර් කෙනෙක්. ගියාට පස්සේ ඥානන් සංසේ කවුද කියලා දන්න ඒ ඥානපෝණික ස්වාමීන් වහන්සේ පණිවිඩයක් කරලා තියෙනවා. ඒක දොඩංග දොඩන්දුවේ පැවිදිලා ඉඳලා තියෙනවා. මට ප්‍රොපෝසල් එකේ වණ්ඩේ කියලා. පස්සේ ඥානසාරසේ ඒ සංසය දුන ඒ සංසය ජර්මන් නාමතු කෙනෙක්. පස්සේ ඒ සංසය ඩෙවලොප් කරලා ඒ පොත අච්චු ගැස්සුවා. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ concept and reality කියලා. ඒ පොත බුක්ෂෙල් එකට ආවට පස්සේ අර ප්‍රොෆෙසර්ම ගිහිල්ලා බැලුවලු අඩේ ඥාන දහමර පොතක් ලියලා තියෙනවනේ කියලා. පෙරවදන බල්ලා කිව්වලියකෝ මේ පෙරවදනට PhD එකක් දෙන්න වටිනවා කියන. කිසිම කෙනෙක් අත කාලා තිබුණේ නැහැ එතකන් මදුපිණ්ඩික සූත්‍රේ. තේරෙන්නේ නැති නිසා. මේ ශාන්සේ මේක විස්තර කරනවා මේ මේ කියන මේ අපි කතන්දරයක් දිගේ යනකොට හීනමවමවා ගිහිල්ලා අන්තිමට අපි ප්‍රകൃතියෙන් අයින් වෙලා ඒකටම නතු වෙන හැටි ඒකම අපි මත් වෙන හැටි සමුදාචරන්ති කියලා කියන්නේ රැල්ලකට යට වෙනවා වගේ. සුනාමියට යට වෙනවා වගේ. ඒකට පුංචි කතන්දරයක් කියන පොඩි උන්ට අහගෙන ඉන්න කතන්දර කියන එකත් හොඳින්දා. පුංචි කතන්දරයක් කියන. ඒක රජ කෙනෙකුට හිටියලු පුතු තුන් දෙනෙක්. ඒ පුතු තුන් දෙනා ඉතින් ගෙදරවල දොරවල කාලපිල හැදෙනකොට මේ රජුරෝ කිව්වලු කැලේට ගිහිල්ලා කැලේ ජීවත් වෙලා දක්ෂකමක් නැත්තම් يعني පොදු පරිසරයේ ජීවත් වෙලා දක්ෂමක් නැත්නම් කවදා රජකම් කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ ගිහිල්ලා මොනවා හරි ශිල්පයක් ඉගෙනගෙන එන්න ඕන. කියලා මේ තුන් දෙනාට කහවණු 10 10 දීලා පිටක් කරාලු. ඉතින් අයියයි මල්ලිලා දෙන්නයි යන ගමන් කැලේ මැදට ගිහිල්ලා තුන් දෙනා කතා වුණාලු. අපි එක තැනකට ගියොත් අපි ඔක්කොම ඉගෙන එක ශිල්පනේ. අපි මෙතනින් විසිරලා යන්. මේට අවුරුදු 7කට පස්සේ අපි නැවතත් මෙතෙන්ට ඇවිල්ලා හම්බ වෙමු. මොකක් හරි ශිල්පයක් ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ තුන් දෙනා රාජ්‍ය තුනකට ගියාලු. රාජ්‍ය තුනකට ගියාම එක එකන එක එක ශිල්පී ඉගෙන ගත්තා. ඒගොල්ලෝ අවුරුදු 7කට පස්සේ නැවත කැලේට ඇවිල්ලා ආපහු රාජධානියට යන්න ඉස්සෙල්ලා කැලේ මැදිය හම්බුණා. හරි සතුටුයි මේ සහෝදරයෝ තුන්දෙනා එකතු වෙලා. ඉතින් බාලම් මල්ලිගෙන් ඇවලු කුයියා. මල්ලි උඹ මොකද්ද ඉගෙන ගත්ත ශිල්පේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ කැලේ ඕනෙම තැනක ඇට කෑල්ලක් හම්බුනොත් මට ඒ ඇට කෑල්ල අයිති සතාගේ සැකිල්ල ඇට සැකිල්ල හේම මවන්න පුළුවන්. ඒක නිසා එතකොට ඔක්කොම කවුල කතා කරලා මේක ටෙස්ට් කරලා බලන්න ඕන කියලා කට්ටිය තුන් දෙනාම ගිහිල්ලා කැලේ තිබුණ ඇට කැල්ලක් ගෙනාවා. ගිහිල්ලා දුන්නට පස්සේ බාලම් මල්ලි ඒක තන්නේ කර ව්‍යාග්‍රේක් මැව්වලු දිග්ග ව්‍යාග්‍රේක් ඇට සැකිල්ල. ඊට පස්සේ ලොකු අයියා වල දෙවනි මල්ලිගෙන් ඔබ මොකද්ද දන්නේ? ඊට පස්සේ කළා ඇට සැකිල්ල සම්පූර්ණ මස් පුරවන්න මට පුළුවන් කියලා. ඒ තමයි ශිල්පේ. ඒගොල්ලෝ හොඳයි. කියලා එයාට දුන්නාම මේ දැන් පණ තියෙන නැති සයිස් එකේ අඩි 12ක් විතර ව්‍යාග්‍රේක් මැව්වලු. ඊටසේ මල්ලිලා දෙන්න ඇව්වලු අයියාගෙන් උඹට මොකද්ද කරන්නේ? ඊටසේ කිව්වලු ඇට සැකිල්ලයි මාසුයි සම්පූර්ණයෙන් පණ දෙන්න පුළුවන් කියලා. ඉතියා පණ දුන්නලු ව්‍යාකර බැලලා තුන් දිනාම කෑවලු. ඒක තමයි කතාව. අපි විසින් මවන ලද්ද අපිට පැනලා කනවා. අපිට මතක නැහැ. මේ අද අපි ජීවත් වෙන්නේ අපි හදාගත්ත සබම් බබුලක. ඒකට කඹරනවා. මනුස්සකම නැහැ. ප්‍රകൃතියේ නැහැ. පේන දේ හැන දේ නැහැ. හදාගත්ත දේ අල්ලපගෙද මිනා හතුරෙක් නම් ඒක හතුරම තමයි. ආයේ සහෝදරය වුණත් කරන්න දෙයක් නැහැ. මිතුරෙක් නම් මිතුරම තමයි. ඉතින් ඒක නිසා වෙරළු ගෙඩිය හත් කටකට කඩාගෙන එයිනුත් කොටහක් දෙගුරුන්ටත් තියාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන මොකද අද මේ පැලෙයිනි වැටට ඇයි අද එන කොටාගෙන පුළුවන් ද බලන්න එහෙම හතුරු වෙච්චි සහෝදරයෙකුට ගිහිල්ලා මේ සහෝදරයා පොඩ්ඩක් කතා කරපන් කියන්නේ. කද්දාවත් බෑ. වහ කයි මැරෙයි බෑ. එනිසා අපි හදාගත්තොත් මේ ලෝකෙට ආවලා කුණු හරපයක්. අදහසක් ඒකම ඔප්පු කරන්න හදනවා මිසක් මේක මේ ආවට පස්සේ හදාගත්ත විකාරයක් කියන එක මතක නැහැ. එනිසා මේ ප්‍රපංච සංඛාවන් ගොඩනැගුණාට පස්සේ ඒක ඇවිල්ලා ඒ පුද්ගලයා විනාශ කරනවා. එහෙම නැත්නම් වහයලා ගන්නවා. එහෙම නැත්නම් යට කරනවා. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් මේක ප්‍රපංචයක්. මේ ප්‍රകൃතිය මත හදාගත්ත concept එකක්. අර මනුස්සර කද්දාකත් ඒක තේරුම් ගන්න බෑ. මොකද එයා තනවා වදාගත්ත වදාගත්ත ප්‍රපංචයක් නෙ මෙතන තියෙන්නේ. ඒසා කියනවා කවුරුත් එන්නේ මමයි දන්නේ මමයි මේකේ මුල දන්නේ මේක තමයි උනේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වත් ආයෙ කොට ගන්න බෑ. ඉතින් ඒකට අර පදනමක් නැතුව නෙවෙයි. පදනම ඉතාම පුංචි දෙයක් තියෙනවා. අන්නේ පුංචි දෙයින් මේක බැවිලා අනිසරේ ප්‍රපංචයක් හදාගත්තට පස්සේ ඒ පුද්ගලයාට අර ප්‍රകൃතිය පැත්තකට ගිහිලා අර තමන්ම වහාගත්ත ප්‍රපංච ජීවත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාවකුත් තියෙනවා. මේ ලෝකේ තියෙන ගස් වලින් මේ නුග ගහේ ඇටේ හරිම පුංචි. නෝ <clears throat> ඇටේ අබයට ඇක්කතර පුංචි ඇටයක් තියෙනවා. පැලුණාට පස්සේ එක අක්කරයක් විතර වැඩෙන ගහක් හැදෙනවා. නුග ගහ. ඉතින් ඒකට අර පැලේ ඇටේ වීමට දැම්මට පස්සේ පොළවේ ඕජාව අරගෙන ඒකෙන් කඳ උඩට නගිනවා. කඳ උඩ නගලා වැඩෙනකොට කඳෙන් අරලෝ බහිනවා කියලා එකක් සිද්ධ වෙනවා. පුංචි පුංචි රේණු රේණු ඇවිල්ලා පොළව අල්ල ගන්නවා. අතු හරහට යන්නේ වගේ මේ අරලු බහිනවා කියලා. ඊට පස්සේ අර උඩට නැගපු ගහ වටෙන් බහැපු අරලු අරලු වලින් වැහුණට පස්සේ පේන්නේ උඩින් පල්ලෙහාට ආපු අරලු තමයි කඳ වාගේ පේන්නේ. මැද තියෙන ප්‍රകൃති කඳ පේන්නේ නැතුව යනවා. පොළවෙන් උඩට ගිය කඳ උඩින් පල්ලෙහාට එන අරලු වලින් වහගත්තට පස්සේ ගහේ කඳ වශයෙන් පේන්නේ උඩින් පල්ලෙහාට ආපු දේ තමයි. අර මුල් කඳ නොපෙනී යනවා. අන්න ඒ වගේ අපි හීනම වණ්ඩ පටන් ගත්තට පස්සේ මේකේ දිගේ කතන්දර ගොතන්න පටන් ගත්තට පස්සේ අපි එක බොරුවක් කියලා ඒ බොරුව වහන්න බොරු 100ක් 1000ක් කියනවා. කවුරු හරිලා කිව්වොත් ඕක උඹ ඇත්ත උඹ කියන එක පොඩි දෙයක් තියෙනවා. නමුත් උඹ ඉන්නේ හීනෙක කියලා. අම්මා මුත්තා කිව්වත් හරිනේ. ඒ නිසා මේ ප්‍රපංච සංඛාවන් බවට පත් වුණාට පස්සේ ඒකපත් වෙන්නේ තෙමීටනේ. චක්කුංච පටිච්ච රූපේච උපපච්චේ චක්කු විඥානං තින්නතං ගති පස්සෝ. පසපච්චා වේදනා. එතෙන්ද අනකම් ප්‍රകൃති. යං වේදේති තං සංජානාති කියන ටිකට නම දාපු තැන ඉඳලා මම තමයි ඒකට ආරූඪ කරන්නේ. ඒක ඔය මේ විද්‍රොන් මහත්තයා කියනවා ඒ මේ නසත්‍රකාරයා. මිනිහා කියනවා මනුස්සයාට උප්පත්ති කේන්දරයකුත් තියෙනවලු. ආරූඪ කේන්දරය කියලා එකකුත් තියෙනවා. ආරූඪ කේන්දර කියන්නේ හැදෙන පරිසරයේ හැටියට කියන්න පුළුවන් මේක අයන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඉතින් නස්සතර බලනකොට උප්පත්ති කේන්දරේ වැඩි බලන්නේ නැතිලු. ආරෝණ කේන්දරෙන් තමයි කියන්නේ. ඒ උගේ ඇබ්බැහිය හැටියට තමයි යන්නේ. ඉතින් අපි හැම කෙනාගේම උප්පත්ති ලකුණු වලට වැඩිය අපි ඇසුර නිසා අපි ස්පෙෂලායිස් කරපු සබ්ජෙක්ට් එක නිසා අපිට පිස්සු ඇදිලා තියෙනවා. ඉතින් ඒකෙන් වහයලාගෙන ඉන්නවා අපි ඔක්කොටම ඒ සබ්ජෙක්ට් එකේ කියලා දෙන්න හදනවා මේ Taman ඉන්නේ පිස්සුවක බව දන්නේ නැතුව. නිසා ඕන ජීනියස් කෙනකින් වයිෆ් කෙන් අහන්න බලන්න විනය කවුද කියලා. ඔන්න වයිෆ් කියයි මේ ඕගොල්ලන්ට විතර මේ වගේ පිස්සේ බලන්න එන්න ගෙදර මෙයා කාට මේ දත් ටික මැද ගන්නවත් තේරෙන්නේ නැහැ. ලෝකෙට නම් හරිම ප්‍රසිද්ධ කෙනෙක් තමයි කියලා. හැම ජීනියස් කෙනෙක්ගෙම වයිෆ් කෙන් අහන්න ඕනේ මිනිහා කවුද කියලා. ඔන්න කියලා දෙනවා. ගෙදර යන්න ඕනේ ඒකට. ලෝකෙට නම් අන්තිම ලොක්කා. හැබැයි ගෙදරට ආවම තමන්ගේ වැඩේ කරගන්නත් බෑ. ඉතින් අන්නේ වගේ අපිට මේ කාලා තියෙන කෑම නෑ. ගිහිල්ලා තියෙන දුර පෙන්වන්න බුදුරජාණන්සලා ටොක්කක් කනලා කියනවා. ඔබ මේ මේ කතාව ගෙතෙන හැටි පොඩ්ඩක් බලපන්. දැන් කොහෙද ඉන්නේ කියලා බලපන් කියලා. ඒක තමයි කියන්නේ ඔය ඒ ඔබ දැන් කතා කරන්නේ ප්‍රകൃතියත් එක්ක නේ. ඔබ විසින් මවා ගන්නලද මේ මේ විකෘතියක් එක්ක. එහෙම නැත්නම් තොරණක් එක්ක. ඉතින් ඔබ ඒක සත්‍යයක් කරන අර ප්‍රകൃතිය ප්‍රകൃතිය ඒක ඉන්සිග්නිෆිකන්ට් ගණන් ගන්න දෙයක් නැහැ. ආන්න මේක කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ ගැටේ ලියාගෙන ආයේ මුලට යන්න එච්චර අමාරු නෑ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ අපේ pet issues තියෙනවානේ අපේ pet projects තියෙනවානේ අපිට ආස කරන දේවල් මේ ලෝකෙට තියෙනවානේ. ඒව අනු අපි ජීවත් වෙන්න ගියාම අපි කොච්චර ප්‍රകൃතියෙන් ඈතද කියලා. ඉතින් මේ ප්‍රകൃතියේ ඉන්න කෙනාට පේනවා මේ මිනිස්සයා මේ උඩනේ ඉන්නේ. බේසික්ස් නෑ. ඒ තිනා වෙන්න කතාවක් තියෙනවා මේවා. අදම කතා ගොඩක් කියන එක හරිත් නෑ. ඒ රජ කෙනෙක් හිටියලු මේ ඒ රජුරෝ මොඩයලු. ඉතින් ඒ නිසා මේ පිටරටක ඉන්න තව බමුණු තුන් දෙනෙක් රජුරෝ ඒ ඒ මේ රජුරෝ ඒ බමුණන්ට දුන්නලු වටිනා කසී සලුවක්. ඒක හරිම තුනි. මේ මිටට අල්ලන්න පුළුවන් සලුව. ඊට පස්සේ අර බමුණු තුන් දෙනා රජුරවන්ට ඒවලු සලුවක්. ඊට පස්සේ කිව්වලු මේක කොච්චර තුනීද කියනවනම් පේන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ රජුරණ කිව්වලු මේක අඳින වෙලාව වෙනවනම් අපි ඉන්න ඕනේ අඳන්න කියලා. ඉතින් පස්සේ රජුරු අර කට්ටිය රාජ්‍ය අනුග්‍රහයෙන් අරගෙන ඇවිල්ලා රජුරන්ට මේ අර ඇඳුම ඇඳුවා. රාජාභරණ ගාල. ඒකල දැන් ඇතෙප් පිට නැගලා රජුරු යනවා යනවලු වීදි සංචාරේ. ඉතින් සියලුම දෙනා කියනවලු ඒකල කොල්ල මේ ඇඳුම පේන්නේ ඥානවන්තෙන් විතරයි. මොඩයන් පේන්නේත් නැහැ කියලා. ඉන් දකින්න දකින්න එක්කන මේ හිතා ගන්නවා දැන් රජුරු ඇඳුමක් කියන පොඩි ළමෙක් කියලා කිව්වලු අපිට ඒ රජුරු එහෙලුවෙන් කිව්වලු. ඒ ළමයට ඥානෙ නැහැ. රජුරු ඉඳලා තියෙන එහෙලුවෙන් ඇඳුමක් කියලා බොරුවක් කරලා තියෙන. ලෝකෙම කිව්වලු සියුම් ඇඳුමක් තියෙනවා මොලේ තියෙන අයට විතර නෙවෙයි. ඒකට ඇඳුමක් පේනවා. ඔය බුදු රැස් සීසන එක දවසක් ලංකාවේ දුගා මේ බුදු බුදු පිළිමවලින් බුදු රස ඉදිරියට පටන් ගත්තා. ඉතින් මාත් ගිහලා බලන්න හිටියා. එදා මම කොළඹ හිටියේ යනක මම බලන්න බැරි වුණා. ගිහිල්ලා ඉතින් අපි බුදු පිළිම බලනකොට වැඩේ ඇත්තයි හැබැයි බුදු රස කියන්නේ නිකන් මොනවද වෙනව පේනවා. ඒ විදිහට කිව්වොත් එහෙම සද්ධාවන්තයට විතරයි බුදුරස් පේන්නේ කියලා අඬනවා උපාසකම්මලා බුදු පිළිම ඉස්සරහට ගිහලා බලන්න කාලකන්නිකම හැටියට මට පේන්නේ නැහැ. <laughs> ඒ පේන එකනට සද්ධාව තියෙනවා. මේ පිස්සු කෙලින්ද දන්නේ ජනමාධ්‍ය විතර මේ වගේ පිස්සු කෙලින්ද જાතියක් ලෝකේ ඇත්තේ නැහැ. ඉතින් අපිටත් ඕනේ ජනමාධ්‍ය හරහා ජනප්‍රිය භාවය ලබා ගන්න. ලබා ගත්තට පස්සේ රජ්ජුරුව නොපිනෙන සියුම් ඇඳුමක් ඇඳගත්තා වගේ තමයි අපි ඉන්නේ හෙළුවෙන්. අපි ඉන්නේ හෙළුවෙන් අපේ ප්‍රകൃතිය නැති වෙනවා, අපේ manussකම නැති වෙනවා, අපේ අවංකකම නැති වෙනවා. අපි මොනවදෝ මවාපෑමක් කරනවා. ඉතින් මවාපෑමට මූල ඇත්තටම මුලක් තියෙනවා. ඒක දිගේ කියලා තමයි මේක වෙන්නේ. ඒක නිසා මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට කියනවා මේ විදිහට ඇහෙන් ඇහැට මොනවා හරි ආපුවාම ඒක දිගෙත් කතන්දර ගොතන්න පුළුවන්. ප්‍රපංච කරන්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද දිගෙත් ප්‍රපංච කරන්න පුළුවන්. කියන්නේ හීනමවන්න පුළුවන්. නාසිර දෙන ගඳ දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, හිතට එන හිතවිලි. ඉතින් මේවා දිගේ මේ ප්‍රපංච කරමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා කාට හරි මේ ඉන්නේ ප්‍රපංචක කියලා තේරුම් කිරීම හරියට හීනෙක ඉන්න කෙනෙකුට අවදි කෙරෙවෝ වගේ. එහෙම නැත්නම් ඥානන්ද ස්වාමීන් උපමාවක් කියනවා අපි වහපු චිත්‍රපට ශාලාවකට ඇතුළටලා ඉඳගෙන සෝකාන්ත හෝ දුක්ඛාන්ත චිත්‍රපටියක් බල බල ඉන්නකොට ඒක පාට ජනෙල් ඇරලා ගියොත් මේක රස විඳින නැති වෙන අපිට චිත්‍රපටියේ රස විඳින තියෙන අන්ධකාරය තිබුණොත් විතරනේ ඒක පාට අන්ධකාරය නැති වෙලා ගියොත් අපිට පේන්නේ අපි අර බලහනපු චිත්‍රපටියට බාධා වුණයි කියලා මතක් නැහැ අපි මේ හිටියේ මෙතෙක් කියලා රැවටිලා කියන බව මතක නැහැ අන්ධකාරේ මේ තාත්තික රංගපෑමකට මත් වෙලා සෝකාන්ත දුක්ඛාන්ත චිත්‍රපටයේ හිටියේ දැනුයි අපි ප්‍රകൃති ලෝකයට ආවේ කියලා මතක නැහැ අපිට තියෙන අපරාධ බලබල හිටිය අර සුන්දර දේ අර සෝකාන්ත දුක්ඛාන්ත නැති වෙලා අපේ රසස්වාදේ නැති වුණා. ඒ නිසා කිසිම පෘතජ්ජනේ ඒ Taman දකින හීනෙන් අවදි කරවුණාට දෙකම කැමති නැහැ. ඒකයි ඔය නන්දමාලිනී කියන්නේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඒක තමයි මගේ මානව අයිතිවාසිකම. මට මේ ඉන්න රැවටිල්ල රැවටිලා ඉන්න දෙන්න නිකන් අනවශ්‍ය බන කතා කරලා මේ ප්‍රകൃතියට ගේන්න එපා. ඒක නිකන් නිින්දෙන් අමදිවීමක් වගේ. චිත්‍රපටියක ඉන්නකොට උඹ චිත්‍රපටියක ඉන්නේ කියලා කිව්වා වගේ. ඉතින් ඒක කරගන්න අමාරු බුදු කෙනෙක් ඉපදිච්චා. බුදුජානන්සේට අර කියන චක්ෂායුෂය ධර්ම චක්ෂුෂය මාංශ චක්ෂුෂය භ්‍රම චක්ෂුෂය ඔක්කොම තියෙන නිසා උන්වහන්සේට තේරෙනවා මේ මිනිස්සු ඇබ්බැහියක ජීවත් වෙන්නේ. හැම කෙනාම ඇඩික්ෂන් එකක ඉන්නේ. එහෙම නැත්නම් මදයට සහ පමාදයට ලක් වෙලා ගත කරන්නේ. බීලම නෙවෙයි. බීලා එක නම් ඒක සාධාරණයි. මොකද උ දන්නවා බීලයි කියලා. දැන් ඉන්නේ එහෙම නෙවෙයි ඩෝප් වෙලා ඉන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් මැද. ඒක නිසා අපි අපේ සබ්ජෙක්ට් එකට ආපු ගමන් අපි එක්ස්පර්ට්ලා වගේ කතා කරන්න පටන් ගන්නවා. අපි කියලා දෙන්නත් හදනවා. නැත්නම් සබ්ජෙක්ට් එකක් කියලා දෙනවා. මොකද ඒ වන්සයා එතෙන්ට ගන්න. ඉතින් ඒ සබ්ජෙක්ට් එක කියලා දෙන්න බෑ. ඉතින් මේ හැම වෙලාවෙම ඔප්පු කර කර ඉඳ ඉන්න අපේ ප්‍රകൃතිය හෝ පොළොවට තියෙන සම්බන්ධය නැති වෙනවා. ඉතින් මේ ප්‍රපංච කිරීමේ ක්‍රියාවලිය දැක්ක පමණින් අපට සම්පූර්ණ මේ සාහරින් වැඩ ගන්න බෑ. ඊට පස්සේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ සංඝයාට කියලා මේ ප්‍රපංචකරණේ සිද්ධ වෙන්නේ එකවරක නෙමෙයි ධර්ම પરම්පරාවක් දිගේම යන්න ඕනේ මෝඩකම දිගේ ගොඩක් යන්න ඕනේ එතකොට තමයි ප්‍රපංචකරණේ සිද්ධ වෙන්නේ ඒක නිසා අපි යමක් ආස කරා නම් යමකට ඇලුම් කරනවා නම් ඔය ඔය රාමෝම ගිහිල්ලා ඉවරයි ඒකෙම යකට ද්වේෂ කරනවා නම් ওই විදිහට ගොඩාක් දුරදිග ගිහිල්ලා අපි ඉවරයි ඒක නිසා යමක් එහෙම නැත්නම් ඇහැට රූපයක් දකින්න නැති වෙලාවක එහි චක්කු විඥාන උපදින්නේ නැහැ. චක්කු විඥාන යම් මේකට ඉපදුවේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ නැති දේ විඳින්න බෑ. විඳින්න බැරි නම් ඒ දේ සංඥා තියන්නේ අපි. ඒක හඳුනා ගන්න ලේබල් කරන්නේ ලේබල් කිරුවේ නැත්නම් ඒක ගැන විතර්ක කරන්නේ නැහැ. විතර්ක කරන්න එක වෙන්කට හඳුනා ගන්න බෑ. ඒකට අනන්‍යතාවයක් නැහැ. විතර්ක කෙරුවේ නැත්තම් ප්‍රපංච කරන්නේ ප්‍රපංච කෙරුවේ නැත්තම් ප්‍රපංච වලින් වහයලා ගන්න බෑ. ඒ නිසා ඇහැයි රූපයයි චක්කු විඥානයයි තියෙන වෙලාවේ විතරමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය තියෙන වෙලාවේ විතරමයි ඒ ටික විතරමයි විඳින්නේ. අපි හිතුවට අපි ඔක්කොම දැක්කා ඔක්කොම විඳයි කියලා කිව්වට නෑ අපි අල්ලගත්තේ ඒ ටික විතරයි මේ දේ. විඳපු දෙයට තමයි අපි ලේබල් එකක් දාන්නේ. එක්ක හොඳ එක්ක නරක කියලා ලේබල් දානවා. ලේබල් එක දාපු එක අපි නැවත විතර්කණය කරනවා. ඒක ප්‍රපංච කරනවා. එයින් තමයි වැළැහෙන්නේ. අපි යටපත් වෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය නිවන් දක්පු එකනටත් නිවන් නොදක්පු එකනට එක විදියට සිද්ධ වෙනවා. ඒක චිත්ත නියාමයක්. ඒක මේ කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා හිත කෙලෙසෙනවා නම් මේ මොහොතෙමයි කෙලෙසෙන්නේ. නිවන් දකින්න නම් මේ මොහොතෙමයි නිවන් දකින්නේ. අපි කතා කරන්න ගියාට ඔය අතීතයක් අනාගතයක් දාගෙන වැඩේ සිද්ධ වෙන්නේ අකාලිකව. නමුත් ඒ සිද්ධ වීම සහ ඒකම බලනොයි කියන එක කරන්න බැරි එකක්. ඒක කියනවා මේ ඇඟිල්ල කෙලවරෙන් මේ ඇඟිල්ල කෙලවර අල්ලන්න බෑ. මේ ඇඟිල්ල කෙලවර අල්ලන්න වෙන ඇඟිල්ල කෙලවරක් තියෙනවා. ඒ නිසා යමක් සිද්ධ වෙන වෙලාවෙදීම මේ සිද්ධිය වෙන දැනගන්න බැරිකම වජිරච්ඡේදක සූත්‍රයේ මහායාන සූත්‍රයේ කියලා තියෙනවා ලෝකයේ තියෙන හොඳම දීමන්තියකින් කියන්නේ දීවන්ති කියන්නේ හයියම දේ කඩුවක් හැදුවොත් ඒ කඩුවේ මුණත ඒ කඩුවේ මුණතෙන් කපන්න බෑ. වෙන ඕනම දෙයක් කපන්න පුළුවන්. කඩුව වනවල ඕනම දෙයක් කපන්න පුළුවන්. නමුත් ඒ කඩුව ඒ කඩුවෙන් කපන්න බෑ. ඒකට තව උපමාවක් දෙනවා. අපේ ඇහැට පුළුවන් මුළු ලෝකෙම දකින්න. නමුත් එක එක්කත් ඇහැ දැකලා නෑ තව. ඒක දකින්න කණ්ණාඩියක් ඕන. අපි පිළිගන්නවා මේ ඇහැට පේන්නේ කියලා. කාටවත් ඒක ඔප්පු කරන්න බෑ. ඇහැට ඇහැ දකින්න බෑ. සෝ බාලංකාරේ මෝනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි. ඊට පස්සේ ඒක මගේ පිළිරුව කියලා මම පිළිගන්නවා. කැඩපත නැත්තම් ප්‍රතිබිම්බයක් නැත්තම් අපි ඉන්නේ ප්‍රතිබිම්බයක බව දන්නේ අපිට කවදාවත් ප්‍රകൃතිය ස්පර්ශ කරන්න බෑ. මට අපි කියනවා මම මේ දැකලා කතා කරන්නේ. මම අත ගාලා කතා කරන්නේ. මං අහලා කතා ඇද්දුට ප්‍රත්‍යක්ෂයි. බෑ ඇහැ දැකලා තියනද? එක එක්කත් නැහැ. ඉතින් කාට හරි දැනගන්න පුළුවන් නම් බලන වෙලාවෙදීම මේ ඇහෙන් සිද්ධ වෙන්නේ කියලා පුදුමාකාර සිද්ධියක් සිද්ධ වෙනවා. යම් කිසි වෙලාවක දකින්නකොට කවුරු හරි දකින්න දේ මෙනෙහි කරනවා කියලා හිතන්න. දකින්න වෙලාවෙදීම දකින්න දේ මෙනෙහි කළොත් ඒ දකින්න වස්තුව කවදාවත් රස විඳින්න බෑ. රස විඳින්න නම් ඇහෙන් දකින බව නොදක ඉන්න නොදැන ඉන්න ඕනේ. එතකොට තමයි රසාස්වාදේ සිද්ධ වෙන්නේ. නිසා රසාස්වාදේ වෙන්න නම් මත් වෙන්න ඕන. ඒකට බුදුරජාණන්සේ අපිට පෙන්වන්න හදනවා. ඔබට පුළුවන් නම් දකින් දකින් වෙලාවෙ මෙනෙහි කරපන් දකින්නයි කියලා බලපන්. එතකොට ඒක එපා වෙන්නේ නැහැටි දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා. අපි ඒ නිසා දකින්න දේෙන් අහන දේට අහන දේ විඳින දේට පැන පැන පැන පැන යනවා පිස්සු වෙච්ච වඳුරෙක් වගේ හැම දෙයක්ම රසවත් ඒකවල. ඕනම දෙයක් එක දිගට බලන්න දකින්න දකින්න කියලා මෙනෙහි කරලා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ බලනකොට එපා වෙන දෙයක්. ඕනම දෙයක් නැවත නැවත දකින්නට එපා ඕනම දෙයක් නැවත නැවත අහනකොට ඒක එපා ඕනම දෙයක් සුවඳ බලනකොට ඒක එපා ඕනම දෙයක රස බලනකොට එපා වෙනවා. ඕනම දෙයක පහස ලැබනකොට එපා ඕනම දෙයක් නැවත හිතනකොට එපා වෙනවා. ඉතින් ඒක නිසා අපට පේනවා මේ එපා වීම නැති කිරීම සඳහා මේ තට්ටු මාරුවක් තමයි මේ කාමයේ කියලා කියන්නේ. ඒකට කියනවා කාම ගුණ කියලා. රූප බලනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා මේ මාරු කර කර රූපෙත් වර්ණේ සහ සටහන මාරු කර කර මාරු කර කර ඉන්නවා. රූප අහිනි කියන්නේ ඒකයි. එහෙනම් මේවා තාක්ෂණය කියලා අපි මේ මත් වෙලා ගත කරන දේ අපි යාන්ත්‍රණය බැලුවොත් දකින වෙලාවෙදීම දකින බව දැනගන්න පුළුවන්කමක් අපේ මනසට නැහැ. අහන වෙලාවෙදීම අහන බව දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙම වුණොත් අහන දේ කිසි වටිනකමක් නැහැ. ඒක කන්දොස් ක්‍රියාවක් විතරයි. දකින වෙලාවෙම දකින්නයි කියලා දැනගන්න පුළුවන් නම් ඒ දේට මත් වෙන්න බෑ. ඒකේ අත්තිකිලම තන යෝගයට යන්න බෑ. කාමසුකල්ලි කාණුවකට යන්නත් බෑ. ඉතින් ඒක නිසා බුද්ධජානනාංශයේ සාරාංශකයේ කල්පලක්ෂයක පරිශ්‍රණය ප්‍රතිඵලය තමයි දකින්න වෙලාදී දකින්න බව දැනගන්න බෑ. ඒක තාමත්ම සූක්ෂමයි. අහන වෙලාදී අහන බව දැනගන්න බෑ. සූක්ෂමයි. මොකද මේ දෙකට අපි මත් වෙලා ඉන්නේ. ගන්ධ රස පහසෙන් ගන්ධටත් වැඩිය රසටත් වැඩිය පහස විතරයි කාය ස්පර්ශයේ විතරයි විඳිනකොටම මං ඉන්නේ කයේ කියලා දැනගන්න පුළුවන් ඉන්නේ විශේෂයෙන්ම ආධුනිකයෙකුට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ මේ සූත්‍රයෙන් සරල සමාන්තර යන වෙන අදහසක් ගත්තොත් මතක් කරලා තියෙනවා ඇහි රූප බලන වෙලාවදී අපි ඇදගෙන යනවා ඒකෙන් ඒ නිසාවට ඒක අවබෝධ කරගන්න බෑ ඒක හරීම යූසුලුයි ඒක හරියට මායාකාරී ඒක හරියට ඇස් බැඳුමක් ඒ නිසා කණින් සද්ධාහන වෙලාවටත් අපි මත් වෙලා ඉන්නේ නාසයෙන් දිවෙන් බෑ කයෙන් පහස ලබන හැම වෙලාවෙම ඉඳගෙන ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්න බව දැනගන්න හුස්ම ගන්න වෙලාව හුස්ම ගන්න බව දැනගන්න පිම්බෙන හැකින වෙලාව පිම්බෙම හැකින දැනගන්න. ඇදින ලාවේ වම දකුණ දැනගන්න. දැනගන්නකොට දැනගන්නකොට අද අපි කියවපු කමඨාන් වාත අඩු ගානේ හතරක කියුණා. එන්න එන්න එපා වෙනවා. එන්න එන්න නොදනියා. එන්න එන්න සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් අර සියුම් වීමට එපා වීමට ඒකාකාරීකමට බය නිසා අප්‍රධාන නිසා අපි එක්ක හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් වෙන දෙයක් හොයනවා. එහෙම නැත්නම් හිත නින්දට යනවා. ඉතින් මේ කියන්නේ කොච්චර භාවනා දියුණුද කියලා බලන්න. හරියට දන්නවනම් හුස්ම රැලි එක තැනක ලියලා තියෙනවා හුස්ම රැලි පහක් ගන්නකොට හුස්ම රැල්ල නොදෙනී කියයි කිය. තව තැනක ලියලා තියෙනවා හුස්ම රැලි 20ක් විතර ගන්නකොට එපා වුණා. එතකොට කරන්නේ මොකද්ද? හිත ඊගාවට ගොරසු දෙයට පයින්. ඉතින් අපිට පුළුවන් නම් මේ කමඨාන සුද්ධ වෙනවා නම් ඒ සියුම් වීම දිගේම යන්න. එතකොට මොකද වෙන්නේ මේ හුස්මේ ස්පර්ශය නැතු යන. හුස්ම නහය වදිනව නොතේරියා. එතකොට හුස්ම නොගන්නව නෙවෙයි. නාසයේ සංවේදිකම නැති වුණා නෙවෙයි. විඥානය එතෙන්ට නොනිනව නෙවෙයි. හුස්ම ගත්තට හුස්මේ ස්පර්ශයක් නැති නැත්තම් හුස්මේ ඉස්සලා ගොරෝසු හුස්ම සියුම් වෙලා අන්තිමට හොඳට ඇද්ද ගැල්ලා බලා ඉන්න වගේ තමයි හොඳට බලන්න හිටියොත් හුස්ම ගන්නව ස්පර්ශයක් නැහැ ස්පර්ශයක් නැත්තම් වේදනාවක් නැහැ. ඒකට ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස දකින්න බෑ. ඒකට මෙනෙහි කරන්න බෑ. සංඥා කරන්න බෑ. යාර තේන හුස්ම ගන්නවා දැන් ආස්වාද ප්‍රසාද දෙක සම වැටෙහින්. හුස්ම වශයෙන් වැටෙහින්. එතකොට වෙන්නේ මොකද්ද? අර විචිත්‍රත්වේ නැති වෙනකොට නීරසකමක් ඒකාකාරීකමක් කම්මැලිකමක් එනවා. මෙතන කවුරුවක්වත් නැහැ භවනා කරනකොට එහෙම ඒකාකාරීකමක් නාපු අය. හැම කෙනාටම ඇවිල්ලා තියෙනවා. එයා කරන්නේ ඒකට තව මොනවාට විචිත්‍ර දෙයකට හිත පන්නනවා. එහෙම නැත්නම් හිත පනිනවා. එහෙම නැත්නම් හිත හැඟ වෙනවා. නිදිමත වෙනවා. මේ තුනම භාවනා ඉතාමත්ම දියුණුවක පෙර නිමිත්තා. හැබැයි දන්න කෙනාට. එයා දැනගන්න ඕනේ දැන් නාසයක් තියෙනවා, හුලඟක් තියෙනවා, විඥානයත් එතන ස්පර්ශය අඩු වෙලා නැත්තම් නොදැනී ගිහිල්ලා. ස්පර්ශය නොදැනී යෑම නිසා විඳින්න බෑ. ආශ්‍රද ප්‍රසවාස වශයෙන් වින්දනයක් නැහැ. වින්දනයක් නැති නිසා මෙනෙහි කරගන්න බෑ. ආශ්‍රද ප්‍රසවාස කියලා මෙනෙහි කරගන්න බෑ. සංජානනති. සංජානනේ නැති වෙනකොට ප්‍රපංචය හේම නතර වෙනවා. ඇතුලේ දොඩමළු බව කච කචේ හේම නතර වෙනවා. එතකොට කතන්දර ගෙතිල්ලක් නැහැ. එතකොට හිත නිකන් හරියට මේ පහළු තැනක තනි වුණා වගේ බැලූ දෙයක් මාන භූමි ලක්ෂණයක් මොකුත් නැතුව අභ්‍යවකාශයට ගිහිල්ලා දැම්මා වගේ අපේ හිත නිකන් අර ප්‍රපංච කර කර තිබුණ හිත නිර්ප්‍රපංච තත්වයකටපත් වෙනවා. මේකට කියන්නේ පාළුව කියලා. මේකට කියන්නේ කම්මැලිකම කියලා. හැබැයි මේ තියෙන කෙලෙස් නැති තැන. ඒසා කෙලෙස් නැති හැම වෙලාවෙම අපි පාළුවයි කියලා, කම්මැලියි කියලා, නීරසයි කියලා මුඛාක් හරි තියා කෙලෙසක් ගන්නවා. ඒකට මායя සැදී පැහැදී ඉන්නවා. ට්‍රේ එකේ තියාගෙන ඉන්නේ මෙහෙම. ඕඩර් කරන් ඉස්සලා ගෙනත් දෙනවා. ඔයාට මේකේ පාන මේක ගන්න. මේක ඉකවන මේක ගන්න කියලා. ඉතින් බුදුහාමුදුර රහසෙන් කියන ඔය එකක්වත් අල්ලන්න එපා. ඔය යන පාර දිගේ ගිහිල්ලා ඔය ප්‍රපංච නොකරන தত্ত্বය හැබෑ නිවහන කරගන්නයි කියලා. සෙකන්ඩ් නේචර් එක කරගන්නයි කියලා. එතෙන් තමයි අපි හිටිය අවුරුදු 6 වෙනකම්. හයෙන් පස්සේ තමයි අපිට 6 4 තේරෙන පටන් ගස්සේ 1000 ඉඳලා කක්කා. 1000 ඉඳලා කක්කා. ඉතින් අම්මලා තාත්තලා පුරෝණ අරකට අර පොඩි එකාගේ මනසට මේක අපේ ජාති මේක අපේ වංශ මේක සිංහල බුද්ධඝම මේක රැකපන් දෙමළුන්ට ගහපන් මුස්ලිම් මිනිසුන්ට ගහපන් ඉතින් අරු මේකට කන්ඩිෂන් වුණාට පස්සේ ඒක අඩ කඩුවක් කරන් ගිහලා කොටන කොහොම කරනවද කියලා උට දන්නේ නැහැ ඕනේ මනසක් බ්‍රේන් කරන්න බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් බලන්න කොන්ස්පිරසි තියරි එකේ ඉලුමිනාටි ෆැමිලි එක මේ මිනිස්සු බ්‍රේන් වොෂ් කරන්න හැටි බ්‍රේන් වොෂ් කරලා චේන් ෂූටින් වලට යොදවන හැටි ඒ මිනිස්සු දන්නේ මොකද උනේ කියලා කාලයක් ට්‍රේන් කළා. ඒකෙල්ලේ ඕන නැති මිනිස්සු මරලා දාන. ඒ සෙල්ලම තමයි අපිට සිද්ධ වෙන්නේ අපේ ඔළුවට දාලා තියෙන මොනද වගේක්. මේක හරි මේක වැරදිලා කවදාකවත් එක එක්කත් ඒක ඇත්ත බලන්න ඇත්ත බලලා නැහැ. මට හොඳයි කියලා දෙයක් මම දාගෙන ඉන්නවා නරකයි කියලා දෙයක් දාන. එහෙම නැත්නම් රුචි කියලා එකක් දාන තියෙනවා හීනයි ප්‍රණීතයි කිය. හරි වැරදි. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ හරියටත් වැරදියටත් සමානව ක්‍රියා කරන්න ලෝක දිහා බලාන හිටපන් choiceless awareness එක දාලා මේකට පූර්ණ නිගමන නැතුව මේකට විනිශ්චය කරන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒකට තේරෙයි ඔබ මොලේ කොච්චරක් ට්‍රේන් කරලාද තියෙන්නේ ඔළුව කොණ්ඩේ නෙවෙයි ඔළුව මොලේ ක්‍රේල් කරලා තියෙන්නේ කොණ්ඩේ ක්‍රේල් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. බාබර සාපෝල් කියලා කරගහදයි. අපේ ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ අපේ පරිසරය විසින්. ඒ නිසා වැටෙන වැටෙන හැමදේම අපිට නිකන් සංග්ලාසයක් දැම්මට පස්සේ නිතරම මන්දාරම් වගේ නෙපෙන්නේ. දැන් වහි වගේ වහලා තියෙන කන්නාඩි දෙක ගලවලා බලපන් වැස්සක් නැහැ. අපිට කවදද පුළුවන් වෙන්නේ අපිට මේ දාලා තියෙන මේ මායාව අයින් කරලා දේවල් අපි නිකන් ඉබදිච්ච ගමන් බබෙක් වගේ අවුරුදු 6 වෙනකම් පොඩි දරුවෙක් වගේ කරන්නේ. ඉතින් මේක කරන්න තමයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කවුරු වාද කරන්න ආවත් කවුරු ගන්නනුවත් පැටලෙන්න එපා. ඔක නැවත වෙන්න අරපන්. නැවත වීලා පූර්ව නිගමන නැතුව විනිශ්චය නැතුව රුචි අරුචි නැතුව මේක දිහා බලහින්න කියන්නේ කොහොමද බුදුරජාණන්සේ ඇසත්තේ නමුත් පොට්ටෙක් වගේ බලහින්න කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා කියනවා. දිට්ඨ සුත මුත නාසය කය ශරීරේ තිබුණට මලමිණියක් වගේ ඉඳගෙන ඌ සද්දට ඇවිල්ලා යන්න අරින්න කියන්නේ. හුස්මට ඇවිල්ලා යන්න අරින්න කියන්නේ. මේ ඉඳගෙන ඉන්න එකට එහෙම ඉඳ අරින්න. එහෙම බලාහන ඉඳ විඥානයේ තිබුණට නිකන් සීවිකල් වෙච්ච කෙනෙක් වගේ වෙන්න අරින්න කියලා තියෙනවා. ඒකදාකවත් සසඤ්ඤීම්මි සමනකේ මනස සහිත සංඥාව සහිත කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම කලින් ගෙනිච්ච අගයන් ආඩම්බරයන් අනුව තමයි එන සිද්ධියම අනින්. එහෙම නැත්නම් අලුත් දෙයට මුහුන් දානවා. විස බීජ දාලා ඒක තමයි පරිභෝග කරන්නේ. කිසිම විදියකට අපිට ඒ ඇතිදී ඇති හැටියට දැක්කොත් ඒක ප්‍රകൃති විදියට තේරෙන්නේ. ඒක අපේ කියලා තේරෙන්නේ. මගේ කියලා තේරෙන්නේ. මගේ වෙන්න නම් හඩු ගඳ ගහන්න ඕන. Tamange හඩු ගඳ ගැහුවට පස්සේ ඔන්න මගේ වෙනවා. මගේ කරගන්න තු ඉන්න බෑ. ඉතින් ඒ නිසා මේ ප්‍රවෘත්තිය කාය පස්සද්ධිය කාය ප්‍රසාදේ මුල් කරගෙන කර කර කර කර කර කර ඉන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කයට දැනෙන අපි සක් අද ලියලා තිබුණා ඇවිදිනකොට පය මෙලකයි කියලා දැනෙනවා. කවදා හරි අපිට පුළුවන් වුණොත් දැනගන්න පය මෙලක වෙන්නේ පොළොව තද නිසානේ. ඊට පස්සේ පය තදයි. එහි පොළොව මෙලෙක් නිසානේ. මේ දෙන්න හැම වෙලාවෙම ඉන්නවනේ. අපි වෙලාවකට මන මෙලකට කැමැති වෙලාවකට තදයට කැමැතියි. ඉතින් හැම වෙලාවෙදීම මේ මෙලෙක්කමත් තදකමත් අතර ගැටුමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. මෙලෙක්කම මෙලෙක්කමේ හැප්පුණාට ඒක ස්පර්ශය කියන්නේ නැහැ. විද්‍යාවක් කියන්නේ මෙලෙක්කම තදකමත් එක්ක හැප්පෙනවා. එතකොට එතන ගැටුමක් තියෙනවා. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ අපි වෙලාවකට මෙලෙකට කැමති වෙලාවට තදකට කැමති. එතකොට අපි ලියන report එකේ මට ඉස්සලා මෙලෙක්කම දැනනවා පස්සේ තදගති වැටුණයි කියලා කියනවා. ඉතින් මෙලෙක්කම වැටෙන වෙලාවෙත් තද ගතිය තිබුණා. තද ගතිය වැටෙන වෙලාවත් මෙලෙක්කම තිබුණා. අපි වාර්තා කරන්නේ පැහැදිලිවම අපි ඒත්තු ගන්නට හදන්නේ අපිට කියන්න ඕන දේ තමයි. අහන්න දැනගන්න ඕනේ. එතකොට කියන්නාගේ තේ කිව්වත් අහන්න දැනගන්න ඕනේ මේ මිනිස්සු කියන්න ගියාම Tamanට ඕනේ දේ. එහෙම නැත්නම් මේ bending the truth කියලා කියනවා මේකට. සත්‍ය පොඩ්ඩක් ඇද කරලා තමයි දෙන්නේ. ඔය එංගලන්තේ කටින් අර රජිනිගේ රජිනිගේ උපන්දින දවසේ මේ ඔය යන්නේ මිනිසුන්ගෙන් ඇහුවලු මේ රජිනිගේ උපන්දින ගැන මොකද කියන්නේ කියලා. ඉතින් මිනිසු බයිනවල තිත්ත ගුණ වරේ මොන පරට්ටි මැරනවා නම් හොඳයි අපිට ඇති වැඩක් නැහැ කියලා. ඉතින් යහන යන මිනිස්සයා බයිනවල. සුබ බදන්න කවුරුත් නැද්ද? ඉතින් එඩිටර්ට ගෙනල්ලා දුන්නලු තොරතුරු මේ රජින ඉන්න බව දන්නෙත් නැහැ. මිනිස්සු උන් පාන් ගන්න යනවා. උන් ජොබ් කරන්න යනවා. පෙට්‍රල් ගණන් ගන්නවා මිසක රජින බව දන්නෙත් නැහැ කියලා. ඉතින් දැන් මේ මනස ගෙනාපුකෙන් 98%ක්වත් කිසිම කෙනෙක් රජින ගැන දන්නේ නැහැ. මේ මනස හෙට හැබැයි කොහොම හරි ආටිකල් එකක් ලියන්න ඕන. රජිනී ලෝකෙටම හරි සුභාදින්තනයක්. අනේ දීර්ඝායුෂ වේවා කියලා. ඉතින් අර මනුස්සයගල කොහොමද කියන්නේ 98%ක්ම මේ මනුස්සයා ගැන කැමැත්තන්නේ. හරි මනුස්සයෝක පොඩ්ඩක් ඇද කරලා ලියපන් කිව්වලු. හෙට ආටිකල් එකක් ලියන්න eBay. හැම පේපර් ආටිකල් කරන ඔච්චර තමයි තියෙන්නේ. එඩිටරට ඕන දේ ලියනවා මිස සත්‍ය ලියෙන්නේ නැහැ. අද මට ආව ඊමේල් එකක්. මේවා කියවනට තමා වෙන්නේ. ජනමාධ්‍ය 6කින් තමයි මුළු ලෝකෙම තොරතුරු පාලනය කරන්නේ. ඒකේ ඉන්නේ එක්සිකියුටිව්ස්ලා 236යි. උන්ගේ වාර්ෂික පඩිය බිලියන 267යි. උන් තමයි රාජ්‍යයට ඕන දේ ලියන්නේ. ඉතින් අපි පත්‍රේ දිගෑරගෙන කෝපි එකක් තියාගෙන කියවනවා කකුල් දෙක උඩ තියාගෙන අල්ලපු ගෙදරට කියනවා දන්නේ නැනේ මෙන්න නිවුස්. හරි නිකන් අපි එව්වා වගේ. ගෙදර තියෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ මේ මොගේ වාහෙට. පත්‍රේ. නිවුස්. මේ ඔක්කොම විකෘතියක් කියලා දන්නවනේ. ඒ කියන්නේ කොටින්ම මම දැන් මෙතන ඉන්න කියලා දන්න මිනිහෙකුට පත්‍ර කියවන්න පුළුවන්. මම දැන් මෙතන කියන සතියෙන් ඉන්න කිසිම කෙනෙකුට පත්‍රයක් කියවන්න පුළුවන්. කිසිම දවසක කාටවත් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේ මම දැන් කියන එක ප්‍රകൃතියක් ප්‍රත්‍යක්ෂයක් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක සත්‍යය. අපි මේ කා ගැරි කුණු හර්පයක් කියවන්නේ. නව කතා කියවන්නේ. චිත්‍රපටි බලන්නේ. ටෙලි නාටක බලන්නේ. ඒකට ඒකලිවල Nobel Prize දෙන්න පෙළ ගැහිලා ඉන්නේ මේ සත්‍යයේ තියෙන අකමැත්ත නිසානේ. මේ අස්පනා අපිට බ්‍රහ්මීකටවත් වෙනස් කරන්න බැරි මේ සත්‍යයේ ඉඳගෙන අපි මේ එක එකනාගේ විස්තර අහනවා කියන තමයි මේ ප්‍රපංච සංඥා සංඛාවන්ට පොහොර දාන්න එපා. ඒ වෙනුවට පුළුවන් නම් වර්තමානයේ Taman ඉන්න එකට පොඩ්ඩක් බලන්න ඒක ඕනම කෙනෙකුට වාදයක් තියනවාද? මම මේ මොහොතේ ඉන්න එක අනිවාර්ය සත්‍යයක්. කාටවත් බොරු කරන්න බෑ. ඒකට අපි කොච්චර අකමැතිද මේ අනුන්ගේ ප්‍රවෘත්ති අහන්න. ආන්නේ වගේ තමයි භාවනා කර කර ඉන්නකොට අපි යම් වෙලාවක අරමුණට හිත ගියා නම් දිගින් දිගට හිත ගියා නම් කොහෙන්දෝ පැදුරටත් නොකිය අපි අල්ල වීසකොළදා. ඒ වෙනුවට මොකට හරි යන්න. මෙන්න මේ දේ දැක්කනම් මුළු වැඩමුළුවම සාර්ථකයි. කෙනෙකුට දැක දැනගන්න පුළුවන් වුණා නම් දැක ගන්න පුළුවන් වුණා නම් යම් වෙලාවක එකම අරමුණේ හිත ගියාම අපි දන්නේම නැතුව එකපාරට ගැස්සිලා නැතර වෙන්නේ අපි. ගස්සලා තරිනවා. නැත්තම් නිින්දට වටනවා. කොහේ හරි තියෙන ලන්දක් අරගෙන කතාවක් පටලවනවා. අපිට ඒක දැනගන්න තියෙනවා මේක තමයි මේ පංච සංඥා සංඛාව අපි නතු කරන්න හදනවා මට තියෙන්නේ ඒක ඒ තරම් ප්‍රයෝග කරද්දි මේ සංසාරයක් කරගෙන ආපු ඇබ්බැහියක් නෙමෙයි යන්නේ මට පුළුවන් ද නැවතත් මම අර හිටපු අරමුණට ඇවිල්ලා මේ අස්පනා අපිට පේන ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් දෙයට යන්න පුළුවන් නම් අපිට කොච්චර කාලයක් යයිද අපි මේ ප්‍රපංච වලට කැමැති වෙලා Tamange ප්‍රත්‍යක්ෂයට විරුද්ධ වෙලා නටපු නැටිල් අල්ලගන්න. අපිට පුළුවන් වෙයිද ඒකට කාට හරි දොස් කියන්න. අපිට පුළුවන් වෙයිද මේකට ඔපරේෂන් එකක් කරලා මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න. අපිට පුළුවන් වෙයිද ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේක හදන්න පුළුවන් කියලා හිතන්න. අපිට පුළුවන් වෙයිද කවුරු හරි අත දිගාලා සුවපත් වේවා කිව්වට මේක හැදෙයි කියන්න. අපිට පුළුවන් ද පොත් 100ක් කියවලා මේක ගන්න පුළුවන් කියලා හිතන්න බෑ. එකම දෙයයි තියෙන්නේ ට්‍රයිල් and error method එක විතරයි. දම දමා බලන්න ප්‍රත්‍යක්ෂේ කොච්චර ප්‍රතික්ෂේප කරනවද අපේ හිත ආලවට්ටමට කතන්දරේට තෝබණේට රූපලාවන්‍යයට නටන්න නැටිල්ල. ඒ නිසා ඒක රූපලාවන්‍යයක් නැත්නම් ප්‍රපංච සංඥාවක්. ප්‍රපංච සංඥා සංඛාවක් කියලා දන්නවනම් ඒමත් ප්‍රමාණවත්. ඒකට ලැජ්ජ හිතෙනවා. අපි මේ ප්‍රകൃතිය සත්‍යයේ තියෙද්දි මොන්න තරම් වටවලල් යෑමක්ද කරන්නේ කියලා. ඒක නම් ඇත්තටම කියනකොට ඉතින් අපි කාලා තියෙන පරිප්පු හැටියට කමන්නේ මේ පොඩි උන්ට පච උගන්නන්නේ කොට තමයි මට හරි අප්සෙට් මට පොඩි උන් නැහැ මට පොඩි උන් නැහැ දන්නවනම් අම්මලා තාත්තලා මුන් ඉස්කෝලේ ගියාම උගන්නන පච ප්‍රමාණය කළු ලෑලි හදාගෙන ටීචින් ටෙක්නික් දාගෙන ඔය තොප්පි දාන උගන්නන එක බයියෙකුට තේරෙන්නේ නැහැ එක බයියෙකුට තේරෙනවා තේරෙනවා උගන්නන්න යන්නේ උගන්නන්න යන්නේ පුම්බගත්ත කට්ටිය තමයි ඒ මිනිස්සු වෙන කොන කරන්නේ දැන් ඉතින් රස්සාවක් තියෙනවා, padi තියෙනවා කරනවා. අවුත් එමෙ තොතෝ උගන්නන්නේ තොට තේරෙන එකද කියලා. අනේ හැමදෙරේ මේ පිටු කියලා නේතු නිකන් ඉන්න මේ රස්සාවක් නැතු ඉන්නකොට ටීචින් හම්බුණා. උගන්නනවා. මම මේ බුරුමිදලා ඉන්න හදනකොට බුරුම ස්වාමීන් කියනවා තෝත් ගිහිල්ලා උගන්නන්න හදනවා තොටත් වෙලා තියෙන්නේ දන්නේ නැති නිසා තමයි තෝ උගන්නන්න හදන්නේ. බාගට දැම්පිච්ච allele. ඉස්සෙල්ලා උඹ දැනගනි. කාට හරි කියලා දෙන්න ඉස්සලා කියලා. අද මොකද වෙලා තියෙන බලන්න කර්මස්ථානාචාර්යවරුන්ට. මොනතරම් පිස්සුවක් කියනවාද කියලා භාවනා නොකරන මිනිහටත් වෙන මූට පිස්සු කියලා. ඒ උනාට පිටිපස්ස යන රැල්ල ටියුෂන් මාස්ටර්ලා ආවට පස්සේ ඉස්කෝල නොගිහින් ටියුෂන් පන්ති වල තියෙන ටියුෂන් පන්තියක පාස් වුණොත් අර මයිත් එක හිටපෙකේ කියන ඇත්ත බොරු මන් දන්නේ පන්තියේ ළමයේ පළවෙනියා වුණොත් ලංකාවේ ඒ ළමයට කාර් එකක් තෑගි දෙනවලු ටියුෂන් මාස්ටර් ඊතරම් ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් යන්නේ. දැන් ලංකාවේ ගිහලා බලන්න ඕනේ පාරේ කිසිම තැනක දේශපාලනඥයෝ නැහැ, නළු නිලියෝ නැහැ, මොකුත් නැහැ. ටියුෂන් මාස්ටර්ලා තමයි ඉන්නේ. පළවෙනි බැනර් එක. මොකද ඕගොල්ලෝ හිතනවාද මේ අපේ දරුවන්ට උගන්වන්න ආසාවක් තියෙනවා කියලා ඒගොල්ලන්. ඒ නිසා මේ සත්‍යයේ තියෙද්දී මේ බොරුවට ආවඩන එක තමයි බුදුසසුන් කියන්නේ. මේ ප්‍රපංච සංඥා සංඛාවන්ට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, උකට රිංග ගන්න එපා. ඒ වෙනුවට ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් තියෙනවා විශේෂයෙන් මනුස්සයාට. ඒක නිසා වර්තමාන මොහොතට ඉන්න වර්තමාන මොහොත ඇවිල්ලා අපි ඔක්කොම නතර කරන්න බෑ එක පැයෙන්. එක රැයෙන්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න. අයි අපි මේ සත්‍යයට අකමැති. ඇයි අපි මේ ප්‍රകൃතියට අකමැති? ඇයි අපි මේ වර්තමාන මොහොතට අකමැති? කවදා හෝ වර්තමාන මොහොත අපේ සෙකන්ඩ් නේචර් එක වුණා නම් අපි ප්‍රകൃතිය වුණා නම් ওই බ්‍රහ්මයටවත් කරන්න දෙයක් නැහැ මායයට කරන්න දෙයක්වත් නැහැ අන්‍යාගම කෙනෙකුට කරන්න දෙයක්වත් නැහැ මොකද අපි ඉන්නේ ප්‍රත්‍යක්ෂ කලහයකට අපි මේ කච්චායන ස්වාමීන් වහන්සේ ඉදිරියට මේක පතුරු ගහලා පෙන්වන්න හැටි හෙටට ඉතුරු කරමු මං හිතනවා මම උන්කක් අප්සෙට් ඇති නෑ කියලා කට්ටිය මං හිතනවා කට්ටියට රැට නින්ද යන ප්‍රශ්න මතුවෙන්නේ නැති වෙයි කියලා. මං හිතනවා අර TNT පෙත්ත දිවයට තියාගන්න වෙන්නේ නැති වෙයි කියලා. මොකද ඉඳපු ගමන් heart attack නගිනවා කියනකොට. ඔක මේ තරම්ම පටලැවිලද කියන එක කිනකොට හිතාගන්න බැටුවෙච්චාම ඔර මේ heart rate එක නගිනවා. එනිසා TNT පෙත්තක් තියාගන්න ඇදයට. අපි බලමු හෙට වෙනකොට තව ටිකක් දෙන්න මොකද ඒක සැරේ දීපුවාම ඒ කට්ටියක් දිරව ගන්න බැරි මට්ටම වෙනවා. පොඩි උණ්ඩ ඕකේ ඉන්නේ. පොඩි උණ්ඩ ජොලියේ ඉන්නේ. උණ්ඩ උණ්ඩ ඉච්චරම තාම අප්සෙට් කියලා නැහනේ. ඔය යම් යම් තැන් වලටපත් වෙලා යම් යම් මම අහවලයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය නම් පොඩ්ඩක් නිකන් භූමිකම්පාවක් වගේ අරණය. රික්තමාපකේ හත පැනලා හෙල්ලෙන්න ගන්නවා. ඒකට ගොඩ නැගිලි ඔක්කොම කඩාන වැටෙනවා. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ දුන්නේ ඕක. ස්ටේජස් තුනකින් උගන්වන්නේ. තුනෙත්මුත් බෑ. අපිට යන්න වෙනවා හතර පහ. එතකොට තමයි අපි ඉගෙන ගත්ත සතියත් ඉගෙන ගත්ත මේ ප්‍රകൃතිය අල්ලන්න පුළුවන් ගතියත් එක්ක අපිට හිතෙන වෙලාවක මේ පරිශීලනය කරලා බලන්න ඕනේ. ඒ නිසා මේ පරිශීලන කිරීමේ මේ කුසල ඡන්දේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.